සමාධි වෙනවා කියලා ආදී නෑදෑයන් වෙනවා මොන නෑදෑයන් වෙනවා ඒක තමයි මනෝවිද්‍යාවේ ලබන සාහිත්‍ය ක්‍රියාත්මක කරන අපාලේ මුලික පරීක්ෂා කරන තුනකට තමයි මනමින් හොඳට කරනවා කියලා. මේ අනුගමනයට පොදු ප්‍රස්ථානයක් මම කල්පනා කරනවා ඒ අනුගමනයට පොදු ප්‍රස්ථානයක සිටින සාමාන්‍ය ස්ථානයක් ගැන දැනුම හදලා ඒ අනුගමනය සඳහා අනුශාසනය නියම සිදුනා අපට දැනගන්න අනුමෝදන් කරනවා අනුශාසනය අනුශාසනය වශයෙන් මොනවා කියලා අනුමෝදන් වන්නා කියලා. ඒ දානමාස්තු සම්මුත දවසක් අනුශාසන සිදුනා දියන් පස්සේ ඒ දානමාස්තු ප්‍රකාශ කරනවා මොකක්ද බලන්න. අපට නිර්මාණ වුණා නම් ආත්මන අවබෝධය සෝවරෝ තම ඥානමලාති මහාදාන ඉතින් කාලේ මොකක්දෝ හිතා වේලාම කියලා තාසියෙ ඔහු මේ මහාදාන පරිස්සමය කරා සතරාකී කියන ඕසම පාඩ සංස්ථාන දාසී සම්පෝරා සුදු හදන්න පාස් දසු කාරණා හඳුනා ගන්නවා. ස්වර්ණ පෝරාණි අන්තර පස්තරන් කරේ. එවගේම චක්‍රවර්තී සමපාද සාස්ත්‍රාණන් දාසී උපුල පෝරාණි අත්තරනේ හදන්න පාස් දසු කාරණා හඳුනා ගන්නවා. සුදු කරේ. එවගේම චක්‍රවර්තී පංචපාදේ සහස්‍රාන වාසේ සංකීර්ණයි. සත්‍යෝන් සතරන පාඨාසෝහාන භාෂෝගතලා ඒකයන් පාඨයක්ම සම්බුද්ධ අත්‍යන්තයෙන්ම නැතර අත්‍යන්තයෙන් පොළොවට පෝදා කරනවා. ඒක මානසික යන්නේ පරිස්සම් සම්බන්ධ වස්තුවල අගේ කොහොමද කියන කතා ගන්න ඕන. අපරාධයේ කියන පක්ෂ සංස්කාරන දාතු. අතන අසෝපාත බහස්සේ දක්වලා. අපරාධයේ අක්ෂර සංස්කාරන දාතු වගේම අක්ෂයන් අසෝපාත බහස්සේ දක්වලා. ඔබ මම දක්වලා දෙනවා අපරාධයේ දුවේ සංස්කාරන දාතු දෙන්නේ. අසෝහාදාහත් සංජාතනාය දැන් පතරාත්මක හතක් අවස්ථාන දාතේ මම නැක්යන් දෙදෙනා බැගින් දෙදෙනාට අහන පාරසන්නට ඒවත් අසෝහාදාහත් සංජාතනාය දැන් පාරලතම දානයක දීලා තියෙනවා පතරාත්මක සංඥාත් අවස්ථාන දාතේ අවුරුදු 10 විස්තර කර පරතේ අන්නවන ක්‍රේ මහා බලමය සමස්තලා සෝදාස්ලා සතරාත්මක පරණන්ත සංස්ථාන දාතේ පරස්සතෝහාදාහත් සංජාතනාය සතරසන්ති වස්තේ කෝෂ පහස්ථාන අදාළ වස්තේ කෝෂ පතුහාර දහස් සංජාතනා අනාර පරිණාම අසෝහාර දහස් වස්තේ කෝෂ පතුහාර දහස් සංජාතනා ඕපනවාදෝ අනාත පානක පඤ්ඤාත මොහොත සුලියත සුලියත මජ්ජෝ මනෝ සංගම් අනුපම දේවල් දෙනලු දේවල් ගැන අවර කතා වගේ හරියට ගංගස්තර ගලේ ගලේ ගලාගෙන යන ආසේ මේ දුන්නට දුර්ගත කරනවා. එතකොට නෑනට මහා විශාල දානයක් වඩා ඒ දුන්නාම කියන දානය පොඩා කරා. වටිනාකම අපේ ඇඟේ මොහොතේම ඉලක්කම් වලින් දක්වන්න දෙන්න තරම් විශාල මොදලක් ඒ සඳහා ලබා ගන්නවා. සාමාන්‍ය භාෂාවක් අත්දැකීමකට කොපමණ නියමයක් හෝ බොහෝ පාස්තරෝ හොල්දාස්සෙන් නියමයක් ඒ සඳහා වැය කරන්න තියෙන සාමාන්‍ය පාස්තර පස්තරන් කරන ලෙස කොපමණ රස්තරන් අවශ්‍යයි මේ රස්තරන් වල ඇන්නේ ඒකත් කියන ගන්න පුළුවන් කොහොමද හොල්දාම කියන ඒකත් කියන වචනාත්මක කටයුතු ඒ වගේම අසමාන කටයුතු අවස්ථා කතා කරනවා පනස්කෝ හාරදා කන්‍යාවන්තු හාරදා ඒ සෑම කන්‍යාවක් තමයි සෑම ස්වර්ණවලේ සම්පූර්ණ සම්බන්ධතාවය තියෙනවා එතන අතන ආදී සෑම දෙයක්ම සෑම දෙයක්ම ඒකට අවශ්‍ය සෑම වස්ත්‍රාභරණ අලංකාර ආදී දේවල්ම සමස්තයක් සකසන බෝධාසන බව ඒකෝත්‍රයේ වශයෙන් දක්වා තියෙනවා ඒකට සම්බන්ධ ඊළඟට මේ පනස්කෝ හාරදා ඒ සමස්තයේ මම සම්බන්ධ දේවල් සම්බන්ධ කරන්න ඕන කියලා ඒක නිදහස් නැත්නම් තමයි මම කරන්නේ කොහොමද ඒ තරම් උත්සාහය දාන්නේ මේ පරිස්සමයේ දේවා සම්බන්ධව. බුදුදාන මාතේ දාන ගැන විස්තර ප්‍රකාශ කරනවා. මම මෙතනම යන්නේ පිටික සිස්ටමාට ඔබට කියන්න පුළුවන් කොහොමද මේ වෙලාවම කියන දායකයන් වෙන කෙනෙක්ට එදා දාන්න දෙන්නේ කියලා. මොකෝ කමෙන් තමයි හිතේ මම දැක්කම කන්නේ මොකද කියන්නේ කොහොමද අහම්පතන් කියන සම්මේලන වේලාමන ධාතුන වෝසි අහම්පතන් දාන දාන මහා දානක් මමයි ඒ කාලේ වේලාවන්ගේ සිටියේ මමයි යෝගායන පූජා. අපේ බෝධිසත්ව වේලාවන් සඳහන් කිසිම දෙයක් පූජා කරේ ඔව් අසුදෝෂයේ සත්‍යන කාලේ සිටි ආරාධ්‍ය අසෝකාරණා ප්‍රමාණව රෝහලට දෙන්නා. အဲ့ဒါအမှန်တရားကိုမသိချင်တဲ့ဘယ်လိုလဲ။အဲ့ဒါကမှပတ်သက်လို့ပတ်သက်လို့ဒီမှာလာတာနဲ့မစားတာပါလေကြာတယ်လေလာမှန်တာပါ။ဒီကနေ့ကမှဒီကနေ့ကဆန်ဒေးကိုမှတ်ထားရတဲ့အခါမှာဒီကနေ့ကလာမှန်တာပါ။ဒီကနေ့ကမှဟောပါရတဲ့ပါလေကြာတယ်ပေါ့။ඒක පස්සේ තියෙන කතාව තමයි අපට කියන්න ගන්න. ඔතන කරනවා මහත් ප්‍රකාශ කරනවා හේමකෝපන සංයෝජන දහපතිනේ දාන්න නෝකෝටි දක්ෂමෝ අභෝසි නෝකෝටි දක්ෂමන් හිතේ දේති එදා ඒක විශාලමා දානයක් පරිත්‍යාග කළා බුද්ධපතිය නෝකෝටි දක්ෂමෝ අභෝසි දක්ෂමෝ නෝකෝටි සුසුසු සබා වේලානේ පිළිගන්නට සිදුවෙනවා මේ දාන ආරම්භ කරන කාලය වෙනවා දාන නිරෝධාවන නිරෝධාවන නිරෝධාවන දක්ෂිනේ ගුණයන්තු සුසුසුදා යදානම් පිළිගන්නේ කුතිය නැතේ. නෝකෝසු දක්ෂිනා මිසෝ දේතු කිසිම කෙනෙක් දක්ෂිනා පාස්කු සුභාවේ පිළිපාරට පස්වීමට සමස්තය කරන සදා කුතිය නැත. ඒ කියන්නේ දක්ෂිනේ ගුණය කියන අත්වශයෙන්ම දක්ෂිනා මතකත් දක්ෂිනේ කරන උදානෝ කියන දක්ෂිනේ කියන පදයේ අත්දැකීම් ගොඩාක් පාටිනාත් අපතේ. එතකොට සියලුම පොදු පූජා පිළිගැනීම සුදුසු නිසා තමයි දක්ෂිනේ කියලා ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ අස්ථානිකව සමරාත්මක දෙයක් කරගෙන දක්ෂිනේ කියන්නේ. ඒකයි දාන පූජා කරන අපස්සෝ පාද පාදයට. සංඝ කියන වචනයවත් අහන්නට මරණ කාලයක. එතකොට දක්ෂිණී කියන ගුණයට අදාළ සිතුවිලා දක්ෂිණී ගුණය නිසා සිතුවිලා සිදුවේ වෙනවා කියන්නේ. ඊට පස්සේ ඔබේ ඥානවන් කතා කරනවා යම් කෝ මොහොතේ වේලාමෝ දාන අදාළ කියන්නේ මහා දානයි යෝතිකං බුද්ධි සම්පන්නං බෝධියෝ ඉදං කතෝ මහත්තරෝ සමනෝ ඉදා බුද්ධකේ නේනා දාසන එක්සා එක්සා යෝජන කෞෂ්‍යාසන දාන දිනවනං මේ දානයේ සබඳා රැඳෙනා දේශේ සංවිස්ස සම්පන්නන් බෝධියේ එකම ප්‍රවාහයේ ප්‍රතිපදේ ආහාර වේල සම්ප්‍රදාය වෙනවා. ලබන්නට පුළුවන් ඒ දින ඉදන්තෝ මහත්තර තනන් අරතිනට වඩා මහත්ඵලය මහා සංසම්පාදේ කරපත් වෙනවා. ඒ කියන්නේ වේලාමකෙන් බාහනා ඒකාකාර නතර පරිත්‍යාග කරන දිනබද දානයේ වඩා වැඩි පිනක්. ඊට වඩා වැඩි මහත්තර මහා සංසම්පාදේ පස්සන කුසල ශක්තිය උත්තර සෝවාන් වූ පුද්ගලයෙකුට එකම ආහාරය වෙනස් පරික්ෂා කිරීම තුළින් ලබන්නට පුළුවන් කියලා බුදුදානම ඒකත් ප්‍රකාශ කරනවා. ඒක සෝවාන් කෙනෙක් නෙවෙයි ළම සෝවාන් පුද්ගලයෙක් වෙනකොට යන දානයක් දෙනවායි. ඒ වගේම අර වේනාන බාහමනාමින් දානයක් පරික්ෂා කරනවා. මේ දාන දෙකම එකතු කරාම ඒකෙන් යන ආස්වාදයට වඩා බුදුදාන සංකයක් සතරදාමයේ එක්තරා කුටේ ආහාරය වෙනස් කරනවා කියන එක ලබන්නට පුළුවන්. පස්සේ ප්‍රකාශ කරනවා සෝවාන් චේතනකට ඥානය දෙනවා සතරදාම චේතනකට ඥානය දෙනවා අර වේලාම පාස්නා දුන්න ආකාරය රහිතව මෙතරම් පරික්ෂා කරනවා මේ පරික්ෂා කරනවා ඒ සාමදානයේ තමයි ලැබෙන සාමදානයේ ලැබෙන පස්සේ වඩා වැඩි වෙනසක් මහත්කම මහානිකාස භාවයේ ආසන කරන සත්‍ය අනාගාමී උත්සාහය පිටර දක්වන විදිහේ නිකුත් අනාගාමී උත්සාහය පිටර ආහාර දේන පූජා වුණා ගමන් කරන්නේ. ඒකත් ප්‍රකාශනයේ සෝවාන් සියදෙනෙකුට සකදාගාමී සියදෙනෙකුට අනාගාමී සියදෙනෙකුට දෙන දානයයි දේවාන් වාස්නාවෙන් දානෙන් හා සමාන දානයයි යම් කිසි ධ්‍යානයි වේදනාව ස්වතන් වඩා බැරි කෙනා රහතන් වහන්සේ කෙනෙකුට කුසල ආහාර වේලක් ලබා දෙන්න පුළුවන් ලබන්නට පුළුවන්. උපකතේ වේලාම කෝපයෙන් අදාන කරුණු තමයි මම කතා කරන්නේ. මේ සිතන පුළුවන් වෙනස් වෙන්න ඕන. මේ අස්වාදයේ සංග්‍රහණ උදෙසා යම් කෙනෙක් තමක් පරිත්‍යාග කරනවා ඒ මත්තම ප්‍රසව ශක්තිය කොපම උසස් කොටද කොපම මහත්කල මහාසත් භාවයේ පස්සන තමයි. බුදුදාන රෝමසේ ප්‍රකාශ කරන කවදාවත් ප්‍රතිචෝක්තිය නම ඒ වගේම බුදුදාන මනසේ බෙදුවක් ප්‍රකාශ කරන අපස්සේ පස්සේ වශයෙන් ප්‍රකාශ කරන බුදුදාන රෝමසේ විසින් ඕකෝසේ ප්‍රකාශ කරන ලද අපතේ ඕකෝසේ ආදී ගුණවල කවුරුද ඒවා සමාසකරන දැන් අනුකරණ ගන්න. ඒකෝට ඥානක පතුරවන්න පුළුවන්. එකම මුක්ති සංකල්පය සෝවාන් වූ පුද්ගලයන් දානය අරසා විකාර දාන මහා විකාර දාන වඩා වැඩි අදිනවා. සකදාගාමී කියන සමානාගාමී කියන රහතන් වහන්සේ කෙනෙකුට ගාමී ප්‍රමාණය වෙනස් පස්සේ සුද්ධ කියලා මම හිතාගෙන ඉන්නවා. ඒක තමයි සතුටවන්න පුළුවන් මට නෝසා ඒකාද පොල්ලක් පස්සක් කරගෙන මහා විශාල පුණ්‍යක් සංගය ජනිත කර දෙන ඒකපස්සේ කොයිම දානය පුණ්‍ය කර්මයන් පොදු අපයක් දක්වනවා. එතකොට මේ දාන වාසි පොදා පොදා ඒකම අපි අන්තිමට දානය දක්වනවා නම් ඒ අනුමෝදන් කරන අනුමෝදන ඒ අය කියන අනුමෝදන් වෙනවා නම් ඒ අයට මේ කියන මොන ආකාරයෙන්ම බලන්න පුළුවන්. මිනිස්සුන්ට කල්පනා කරනවා අපි ඉස්සරහ අපිටම දෙනවා ඒ අතනම දැන් සම්මත මොන දේ දෙයකට සංකත දවසට මොකදී මේ සම්මානතාවට ඒ වගේම ඒ කියන මතාවට අපතේ මේ විශාල පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා මේ පුණ්‍ය ශක්තිය සම්පූර්ණ සත්‍යයට ආස්පත්‍යවා ඒ අය මේක අනුමෝදන් වේවා මේක අනුමෝදන් මේ ධම්ම සිද්ධාර්ථපත් වේ සම්බුදුනක් වූවා ඕවා කියන ඒ අයට සම්පත ලබා ගැනීමට මේකත් සත්‍යයේ වාසනාව වේවා ඒක පුරාණ වීමට මේකත් සත්‍යයේ වාසනාව වේවා ඒ අයට මේක සත්‍යයේ සත්‍යය අනාවා වෙන සත්‍යයේ මේකත් සත්‍යයේ වාසනාව වේවා සාර්ථකව දැන් අපි ධම්මනා කියන ආකාරයෙන් දාපාවත් ධම්මනා කියන ආකාරයෙන් හොඳයි දැන් මේ ආකාරයෙන් විනාශ කරන කීකමක් පස්සේ අපි මේක කළා. ඒ අයට මේ කියන්නේ ලැබෙනවා ඒ කියන්නේ ඒ අයට කියන්නේ මනෝදාන නම් මේ කාටවත් කියන්නේ ඒ අයට කොහොමද මහා සම්පස්සක් තියෙන නිසා දෙක පිළිවෙත පුළුවන් දෙක තියෙනවා කියන්නේ පුළුවන් පස්සේ ලැබෙනවා ඒ වගේම සත්‍ය සම්පස්සක් තියෙනවා කියන්නේ හැකියාව ලැබෙනවා ඒ වගේම නම් ආකාර දුකට පස්සේ යන දුක නැතිවෙන දක්වන පස්සේ සංයෝගන තියෙනවා වස්තුනා වෙනවා මේ ගාන්ධි මණ්ඩලයේ ප්‍රමුඛ ශක්තිය අද වශයෙන් ලෞකික සතු සම්පදා බෞද්ධ සතුන් පල ලබා ගැනීම තමයි ඉවහල් වන්නේ. මේ ලෞකික බෞද්ධ සතු සම්පද ලබා ගන්නට පස්සේ බොහෝ දිනක් දන් දීලා ලැබෙන ලෞකික බෞද්ධ සතු සම්පද නිසාම නැවත නැවත සංස්කාරයේ විඳ ගන්නවා බොහෝ විට උපදෙස් ගන්න වෙනවා. මේ සත්‍යයක් අපේ සංකේතන වශයෙන් පානවා. දන් දෙන්න ඕන, දන් දෙන්න, දන් දෙන්න නැත්නම් කවදාවත් අපිට අවශ්‍ය සංකල්ප දෙන්නේ නැහැ. බව බව සංකල්ප දෙන්නේ නැහැ. ඒකේ දීපේ දුන්නා නම් දුන්නා අනාගත බව ඒක සාදන් දියසේ. ඒකේ වතු දන් දුන්නාට පස්සේ ලැබෙන අවශ්‍ය සත්‍යකමකට නැත්නම් මේ බව බව සංකල්ප ආදී කියන බොහෝ කෙනෙකුට පිටතල පද විසුතම කැලදරකම ලෝභකම කරනවා. බොහෝ සංහාවෙන් බයි කරනාට අවසාන සේවාන දුරු කර ගැනීම උත්සාහ කරනවා. ඊටම ඇනිදෙනි වාක්‍ය කරනවා. ඒවා දෙලි කෙනෙකුට අත්දැකන දීමදී මතකමනෝක කටයුතු කරනවා. බොහෝ විට න්‍යාය දී අතීතයේ කරන බොහෝ දුකාට සාක්ෂි මතට මේ මෙන්නේ භෞතික ලෞකික සම්බන්ධ ලැබුණා කියලා හිතන්නේ නැහැ. මේ අමතරව ඒවා කෙරෙහි ඒ ආකාරයෙන් බැඳිලා ඇවිල්ලා සංහාරයක කටයුතු කරන මනෝමය කියන ඒ සංහාරය ඒ අයියෝ පිටකල දැන් කොහොමද අර බන්දීලා වෙන උපාසකත්වයේ කොහෙන් අත්‍යවශ්‍යයි දෛසිකත සංකල්පනා ඒ අය දුක ගාමිනී කරනකට සිදුවෙන. ඒක කරගන්න. ඒක නිසා මේ කල්පනා කරගන්නකොට මේ මොහොතේ දෛසික සංකල්පකේ ප්‍රාර්ථනා කරන සම්බලත් අපට ඒකාන්ත වශයෙන් ලැබෙනවා. ඒක නිසා මේ ලැබෙන දෛසික සංකල්ප පාදක කරන යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මොනවා යාමට අවශ්‍ය සංස්කාර දෙකෙන් ඉදිරියට අවශ්‍ය වෙනදාම පෝෂණය කරගන්න පුළුවන් වෙනවා. අපිට ලැබෙන අර්ථන ප්‍රසන්නතාවය වස්තු වශයෙන් තමයි මනන් දෙන්නට සිදුවන්නේ කියලා කියනවා. ඒ නිසා මේ විශ්ව වශයෙන් කියන්නේ නම් යන්නට හේතු වන ආකාරය මේ තුන්පත්ය අපි යම් කිසි විපස්සනාකට යොමු කරන්න ඕන. ඒක නැත්නම් කවදාවත් දකින්න බැරි කෙනෙක් සත්‍යයේ කියනවා නම් ලබා දෙන්නට හේතු වන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් පස්චානප්පකරණය දක්වලා තියෙනවා දානන දක්වා සම්පස්සේක කියලා පාඩයක්. දානය දීලා දානන දක්වා සම්පස්සේක කියන සත්‍යයේ සාර්ථකනවා කියන එක. එතන පතන් පස්සේක කියලා ඒක කිසිය නම් කටියේ සාපේ කුඩු කියන එකක් අපිට පොත්පත් වල දැක ගන්නට හම්බුලා නෑ. ඉතින් අපගේ අවබෝධය යනවා පතන් පස්සේක කියලා මේකත් අපිට කියන්නට පුළුවන් මේවා මම කියවන බුදුහාමුදුරන් වහන්සේ අනිත් කොටවල් සතිය දුක්ඛෝ පස්සේ සතිය අනාත්මෝ පස්සේ සතිය සෝනෝ පස්සේ සතිය හේතුඵලෝ පස්සේ සතිය පටිච්චසමුප්පාදෝ පස්සේ සතිය සතුවරි පස්සේ පස්සේ සතිය නැති මේ සාපාරේ ඒක අපට විස්තර කරන්නට පුළුවන් ඒ කියන්නේ දෙනවද දාන්නේ පුණ්‍ය කර්මය අනිත්‍ය වශයෙන් සතිය සාකරන්න පුළුවන් දුක්ඛ වශයෙන් සතිය සාකරන්න පුළුවන් අනාත්ම වශයෙන් සතිය සාකරන්නට පුළුවන් සතිය සාකරන්නට මේ නිවන සාකරන්න පුළුවන් ඒ නැත්නම් සෝම ධර්මතාවකෝන් දක්වලා ගන්න පුළුවන් නැත්නම් හේතුඵල වශයෙන් දකින්නට පුළුවන් නැත්නම් පටිච්ච සම්පාද ධර්මයේ වස්තේ නඳලා පටිච්ච සම්පාදයේ අන්තයන් මොනතරම් ප්‍රාණවල ආකාරය දකින්නට පුළුවන් නැත්නම් ආර්ය සංකල්පයෙන් ලැබෙන විකල්ප සංකල්පය එහෙම කටයුතු කරන නිසා අපේ සිතට ඇත්තවත්ම මේ අවස්ථාවේදී පාරවන්නේ විදර්ශනාමය භාවනාව විදර්ශනා භාවනාවේ සිටින පරම්පරාව. මේක සත්‍යයේ තේරුම ගන්න බැරි වෙන තේරුම. ඒ මමයාන පොත්වල තියෙන අතිපොතෝසිත සෝමතාවය කියලා කොටසක් අපේ තේරවාද බුද්ධාගමේ මාසික මමයාන පොත්වල තියෙන අදහසක් මානේ ප්‍රකාශ දානයකදී පොතෝසිත සෝමතාවයක් දක්වනවා ඒ කියන්නේ අතර පැත්තෙන් දකින්න බැරි විශ්වෝත්සෝමතාවය අතර පැත්ත කියන්නේ මේ දෙන්න ලබන දාන වස්තුවේ ක්‍රමයේ වශයෙන් දක්වන සාධිකරණය ඊළඟට දානෙ පරිත්‍යාග කරන අය මේ සතුනේ සම්පතෙන් දකින්නට අවශ්‍ය වෙනවා. දානෙ පිළිගන්න ලබන අය තවත් සතුනේ සෝනේ සෝනේ වශයෙන් මනසනවා ඒ වගේම මේ දානය දීමෙන් ලැබෙන ප්‍රතිපාසයේ භුක්තිය දෙන අනාගතයේ කවදා හෝ බලයකදී භුක්තිය දෙන අය තෝරන වශයෙන් දකින්න. අන්න ඕන දකිනවා නම් අතවත් තියෙන එක සතු කෝටි කේතන කාලයක් තුළ තියෙනවා. මතර ආකාරයෙන් දකින්න ලැබෙන දැකියක සූත්‍රණ දර්ශනය. මෙන්න මේ තෝරන දර්ශනය හරියට අවබෝධ කරගන්න පස්සේ ඒක තුළ ඒකම අත්දකින්නට පුළුවන් නම් ඒ තුළම වර්තනයේ මම අවබෝධ කරගන්නට පුළුවන් සත්‍ය ලැබෙනවා. එතකොට මේ කල්පනා කරන මේ දානේ දීමේදී මේ ඇස යම් කිසි සිතිවිල්ලක් පහළම මේ දාන දෙන්නට ඕනේ කියලා. චේතනාවක් පහළ වෙනවා. මේ චේතනාව අනුකූලව කායික ක්‍රියාවාචක පිළිබඳ දානය පැතිරෙන්න සඳහා ඒ වගේම මේ සඳහා වාචික ක්‍රියාවාචක පිළිබඳ මානසික ක්‍රියාවාචක පිළිබඳ අනුකූල කොටස්පත් දැමීම හොතරින් තියෙනවා ඒ සියල්ලම පිළිබඳ විදිහට මේ දානය කියන කෙනෙකුට පැතිරෙන්නේ මේ ආකාර නම් සාපායක ක්‍රියා පිළිබඳව ඒ කොහොම පායක ක්‍රියාවක් නම් මේ මොහොතේම ඉතින් මේ දක්වන්නේ දකින්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් පිටකල යම්තාව වචන කියනවා නම් මේ සෑම වචනයක්ම මුලින්මගේ ධර්ම නැති විදිය ධර්ම ඒ එකක්වත් මේ මොහොතේ නැහැ කියලා මම ඒක අවබෝධ කරගන්නවා. ඒ වගේම මේ ධර්ම සම්බන්ධයෙන් මේ දක්වා යම්තාව සිටි පරම්පරාවක් පිටකල ගන්න කරගත්තා නම් ඒ සෑම පිටකල නම් මේ මොහොතේ නැති විදිය ධර්ම ඒක කිසිවක් නෑ තියෙනවා. මේ මොහොතේ පවතින මේ වර්තමාන වශයෙන් පවතින නාම රූප ධර්මයන් පමණයි. මේකත් හේතුව ධර්මයක්. එතකොට මේ ධර්ම මේ අර මේ දානයේදී මොකද කායික ක්‍රියා කරන වාචික ක්‍රියා කරන මානසික ක්‍රියා කරන ඒ සෑම අවස්ථාවකදී මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් කරේකීමක් නැතිවීමක් කර අන්තිමට වෙනවා. ඒක මේ කායික ක්‍රියා කළා නම් ඒක වාචික ක්‍රියා කරනවා ඒ සෑම කාර්යක ක්‍රියාවන්ම සිදු කරන විට ඒ සිදු කිරීමට අවශ්‍ය වෙන කිසිමයක් පහළම දේශනාව සහිත ඒ සිදුවීම පහළ වෙන නිසා තමයි මේ කාර්යක ක්‍රියාව සිදු කරන්නේ. ඒකෝට කාර්යක ක්‍රියාව දෙවන ස්ථානයේ ගන්න ප්‍රධාන ස්ථානයේ ගන්න මේ කාර්යක ක්‍රියාව සිදු කරන පහළම සිද්ධ පරම්පරාව සිදුවීම පරම්පරාව. ඒකයි අපට වැදගත්. ඒ සිදුවීම නැත්නම් කාර්යක ක්‍රියාව සිදුවන්නේ. ඒකම වාස්තුක ක්‍රියාව සිදු කරන විට ඒ සිදුවීම ක්‍රියාව ඇති වෙන නිසා ඒ වචන පිටකලේ සිටින යතු මනසම වතනට වන්නේ ඒක නිසා වාස්තික ක්‍රියාවල නිරන්තර පහළ වෙන සමානයක පිටකලේ පහළ වූ ඒකේ ප්‍රත්‍යක්ෂ දන්නා පහළ වෙන කියලා ඒ වගේම සමානයක පිටකලේ මානසික ක්‍රියා පහළ වෙන නිසා මා මනසින් යම් යම් දේවල් සිටින එකත් ඒ නාම දන්නාගේ පහළ වීම තමයි සිදු වෙන්නේ ඒ නිසා මේ දානෙ දින සම්බන්ධ යම් කායික මානසික ක්‍රියාවක් කරන නිසා යම් පිටකලේ සමාජයේ පිටතට දේශනාව සහිත පිටුදු පරම්පරාවක් පහළ වූ නිසා ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන දේශනාවන් මෙසේ සංහා බදානි ඒකේ සාමාන්‍ය සරෝපී පාරේන වාසා මනසාවේ ඒ කුමන මොනවායි කර්මයේ කියලා කියනවා ඒක නිසා ඒකේ සුසලන දේශනාවක් දැකගෙන සායන සහ වචන දෙකම මනසින් කියලා කරනවා බුදුරජාණන් වහන්සේ අනිත් ප්‍රකාශ කරන කාරණාව නිසා ඒතොන්නේ කොතර පමණ කියන්නේ අන්තිම වශයෙන් සාමාන්‍යයෙන් ධර්මයෙන් කවරක් වන්නේ සමාජයේ පිට තුළ දේශනා කරන නාම ධර්ම පාස්තික ඇතිවෙන නැතිවෙන යාමයි සිදු. ඔබට මේ මොහොත දැනෙන්නේ සුපිරි වූ නාම ධර්ම ශක්තියක් නෑ. ඒක තමයි ප්‍රශ්න අනිත්‍යක දෝධන වශයෙන් දැන් ලබන්නේ කියලා. එතකොට මේ ඒ සියස්තරන් දේශනාව සහිත නාම ධර්ම පහළ වෙන විට මේ ඇට මේ දානේදී මේ යම් යම් වේදනා යම් යම් අවස්ථාවලදී පහළ වන දුක් වේදනා පිටුනාගෙන සමහර විට දුක් වේදනා ඇතිවන්නට ඇති සමහර විට බොහෝ විට උපේක්ෂා වේදනා ඇති වෙනවා. මේ දානේදී සම්බන්ධයෙන් දේශනාවට ඇති සිටින පහළ වෙන විට ඒ වේදනා ස්කන්ධයට ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් සිදුවෙනවා. ඒ වේදනා ස්කන්ධය දැනෙන දැනීමකට වර්තමානයේ අත්දැකීම වේදනා ස්කන්ධය. ඒ නිසා දානෝදීනස්ස පටන්වත් මොහොතේ සිටින මේ මොහොත දක්වා යනකම් වේදනා ස්කන්ධයක් ඇති වුණා නම් ඒ වේදනා ස්කන්ධය ඇතිවීම නැතිවීම කියන ධර්මය ඒවා අනිත්‍ය ප්‍රියා ඒවා නිරුද්ධ වෙනවා. මොකද දානය කිරීමේදී ගම්මන් සංඥාඥාය දීකතේ පහළම මේ අතවල දුන්නකොට වඩෝනි අතවල තියෙන අතවල වර්ගයේ මොනවාදී යුනිකෝ දීකේ සංඥාඥායගේ සංකාන්තව දැනතරෝක ඒ දානය දීමේදී සංඥා ස්කන්ධය ඇති වූවාට දැනමයේ සංඥා ස්කන්ධය නැහැ ඒ සියලුම සංඥා ස්කන්ධයන් මෙතන තියෙනවා ඒවගේම මේ දානයේ කියන සම්බන්ධයෙන් දේශනාව සහිත විදේශා පූජා පාර්ශ්වික පරම්පරාව සමාජයේ පිටකෝ ජනතුමා සංස්කාරයන් දක්වලා සිත සංස්කාර ධර්මයි. ඒ සිත සංස්කාර ධර්ම සෑම එකම නිරූපණය වෙන ඒ සෑම සංස්කාර ධර්මයක්ම අනුශීලනය ධර්මයක් විවිධ විදිහට මාර්ග දක්වන්න පුළුවන්. ඒ වගේම මේ දානදී සම්බන්ධයෙන් ඒ දාන වස්තුන් දක්නේ ප්‍රකාශනා නැතුණා. ඒ සම්බන්ධයෙන් වචන පිටකරණය ඒවා අසනික ප්‍රතිඥා නැතුණා. ඒ දානදී මේ දාන පිළිලකීමේ සැකසීමේදී ඒ සම්පූර්ණ වෙනවා කියන දාන විඥාන නැතුණා. සමහර විට ජීවා විඥාන නැතිවෙනවා රසදෙන වාදී දේවල් කරානම් අයින් මුක්ත කරන්නට කාර්යය. කාය විඥාන නැතුණා මේ සෑම අවස්ථාවකදීම මනෝ විඥාන පහළ වෙනවා. එතකොට විඥාන ස්කන්ධය පුදතුණා දැවතුණා නැතුණා මේ මොහොතේ නැත ඒ දානේ හා සම්බන්ධව සෑම වෙනාවක් සම්බන්ධව දැන් නැති විදිය. ඒ දානේ නම දුකෝටි කරදර පිළිවෙල කර ගැනීම බොහෝ මුදකත් උපස්කන්ධයක්. සෑම ස්නේහයක් දානේ නම් දුනුදී නැති නැති විදිය දන්නවා. ඒ අවස්ථාවේ සමයක් පාසාම අනිත් වේදනා අපගේ රූප සිතට අනුවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට තමයි සිතක් ගිය ගමන් නෝන පල් වෙනවා. සංස්කෘතික සිතක් ගිය ගමන් නෝන පස් වෙනවා. ඒ අර සිතට අනුව රූප වෙනස් වුණ දැක්මකට කදින උදාහරණයක් මාතකාස්ත. ඒ ඒ වගේම අපගේ දානෝදී සම්බන්ධයෙන් ජනතාව සිතුවිය දෙනවා. ඒ සිත හා සමගිය තියෙන චිත්තජ රූපයේ කියන ලැබෙන සිතම හට ගන්නා සෑම රූප කලාපයක්ම සිත නැති වෙන එක නෑ කියන්නේ. එතකොට මේ දානෝදී කියන තේර අපි ප්‍රකාශ කරන්නේ කොහොමද? රූපස්කන්ධයේ ගැටෙමින් නැතිවෙන යාම, වේදනාස්කන්ධයේ ගැටෙමින් පැවතෙන නැති යාම, උගමන සංඥා සංකාර විඥාන කියන දෙකස්කන්ධයේ ඇතිවෙන පැවතෙන නැති යාම තමයි මේ දානමය පුණ්‍ය ක්‍රියාව කියලා පස්ව වශයෙන් පරමාර්ථ වශයෙන් කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන්. ඒ වෙනවා කවුද මේ දානය පූජා කරේ කවුද මේ කන්නේ රැස් කරේ අත්ත වශයෙන්ම කර්මයේ දානමය පුණ්‍ය කර්මයේ සැලකෙනෙක් නෑ. මෙන්න මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම තමයි මෙතන සිදුවන ක්‍රියාවලිය කියලා හරියට දකිනවා නම් එතකොට මම මේ කුසලයේ සලා කියන වැරදි දෘෂ්ටිය අපේ සිතට ලැබුවන්නේ ඒ වැරදි දෘෂ්ටිය නැති වෙනකොට අර අවිද්‍යාව පැත්තෙන් සංකමරණ අවිද්‍යාව නිසා කුසල කරනවා කියන කප්පේ සමාධියට ප්‍රයෝජනවත් වන්නේ නැහැ කියලා කියනවා. මොකද අපේ සිතේ ප්‍රඥාව වැඩ කරන නිසා කාමයන් පාරිදී තේරුම් ගන්නට ඕනේ. මේ දානේ දීමේදී මේ පංචස්කන්ධ ධර්මයේ ඇතිවිත තියෙන ක්‍රියාමමර අංකිත සිදුවේ නෑ. මම දානේ කියලා කරන්නේ මගේ කුසල පක්ෂයක් නෙවෙයි. අපි හිතන්නේ බොහෝ දෙනෙක් මම කුසලයේ කරා මගේ කුසලයේ කියලා ඒක සම්පූර්ණ වැරදි දෘෂ්ටියක්. ඒක සම්මා දෘෂ්ටියක් නෙවෙයි. ඒක නිසා දැන් අපි දන්නවා ඒ දානේ දීමේදී පහළ වූ චේතනාවල් නැති වුණා, කායික ක්‍රියා නැති වුණා, වේදනාවක් නැති ඒ වගේම සයිකෝලොජි මානසික ක්‍රියාවක් වුණා වාචික ක්‍රියාවක් වුණා ඒ දහ බැලුවා රූපස්කන්ධයත් ඇතිවෙන නැති විදිය වේදනා ස්කන්ධය සංඥා සංකාර විඥාන කියන සිත පන්දත් ස්කන්ධ ඇතිවෙන නැති විදිය අනිත්‍යද මොහොතෝ වුණා ඒලා පිටෙන් ගන්න නෝනා දැන් මොනවද මේ පස්සකෝණින් බැලුවොත් අපිට තියෙන මුතුලලා තියෙන්නේ. කිසිවක් නෑ ඒ දැන දෙයක් නෙවෙයි දෙන්නේ ගන්න. මොනවා කිසිවක් නැති බව හරියට සත්‍යස්ත ලෙස තමයි මේ ප්‍රශ්න අතට දෙන එක අපිට තියෙන්නේ ඕනම කාර්යය. ඕනම දානෝදී දෙකේනා මේ දැක්කේ ඕනම කාර්යය ගැන අරකට පොත ඕනම කාර්යය එක පැත්තක්ම අමතකයි. අතල පාසාවෙකින් ලබන ලබන දැකිය යුතු ඕනම කාර්යය එක් පැත්තක් සමාජයේ පැත්තෙන් දානෙ දෙන්නේ ක්ෂණාවේ පැත්තෙන් සෝමතාවය ওই ආකාරයෙන් දක්වන්නට පුළුවන්. හැබැයි හැමෝටම මේ කරන්නට බෑ පස්සාරය සමාධිය තියෙන තෝරන ප්‍රශ්නාව තියෙනවා. ඒ සමාධි ප්‍රඥා නැති කෙනෙකුට මේවා ප්‍රායෝගික වශයෙන් අත්දැකීමට හැකියි බඳන්නේ. ඒ සමාධි ප්‍රඥා තියෙන කෙනෙකුට නම් ওই විදිහට හරියට කටයුතු කරනවා නම් ඇත්ත වශයෙන්ම මේ දාන දීමේ සමාධිය පංචස්කන්ධ ලෝකයේ නිතිසින් යන ආකාරය දක්වන්නට පුළුවන්. ඒවා සිත් භාවයට පස්සලා කියන අපේ පස්සනා ආකාරය දක්වන්නට පුළුවන්. එතකොට ඒ ඒවා සිතන්නේ දැන් මේ දාන කියලා පස්සේ දැන් කල්පනා කරන මොන සූත්‍රයන් එතකොට මේ කියන්නේ මොකක්ද කියලා අවබෝධ වෙනවා. අන්නේ අවබෝධ වන අවස්ථාවේ සිතපත් කරන අවස්ථාවේ පවතින කොමන්ද කියලා ඊළඟට සිතපත් කරනවා. ඒ පායේ ඒ සිතන අවස්ථාවේ ඒ සමයේදී පවතින යන්තිකමයේ ඔය කියන පංචස්කන්ධයන්ගේම ඇති වෙන බව නැති වෙනවා. මේවා ඇති වෙනවා පවතින නැති වෙනවා ඊට පස්සේ ඒ අතිවිශේෂ ධර්මයන් නැති විදියට පස්සේ මනස විදිහට ඇතිවෙච්ච ධර්ම වලට අපි ප්‍රකාශ කරනවා නම් නැති වූ ගියාට පස්සේ මම කියලා ප්‍රකාශ කරන්නට කිසිවක් පිටවන්නේ ඒ කියන්නේ මේ ඇති වෙන තවතන නැති වෙන ධර්ම තමයි මම කියලා අපි හිතන්නේ මගේ ආත්මය කියලා හිතන්නේ ඒකට මේවා තියෙන විට අපි මම මගේ ආත්මය ආදී වශයෙන් අපි මෙන්න අල්ලාගෙන ග්‍රහණය කළාට මේවා මේ ආකාරයෙන් නිරුද්ධ වී ගියාට පස්සේ නැති වී ගියාට පස්සේ මම හෝ මගේ වශයෙන් ගන්නට කිසිවක් හේත නොවන ආකාරයේ සමාන්ත අවබෝධ වන්න ඕනේ මොන්න මේ අනාත්ම දර්ශනය තුළින් තමයි ශූන්‍යතාවය කටයුතු අවබෝධ කරගන්නට පුළුවන්. එන්න මේ ආකාරයෙන් මේ අනාත්ම දර්ශන විද්‍යා ප්‍රෝණතාවය සාහිත්‍ය පත්තර ගන්නවා නම් දර්ශකයන් දානේ දින තැනත්තාගේ දර්ශන මොහොතේ කොමනේ කියලා හිතන්න පුළුවන්. ඊළඟට දාන වස්තු වශයෙන් ලැබේ. අපි මේවාට විවිධ නම් දාලා කතා කරනවා මේවා වලේ බඩේ පරිච්ඡය වටපිටේ මොහොත සාකාරයේ ගොනු නම් දාලා කතා කරනවා. මේ සෑම සංඥාවක් මාතෘකාවට තුළ තියෙන හැඟීමක් පමණයි. ඒ සිතන ඒ ලෝක අභිදාන වේදනක ගුණයක් ඇලෙලා නැහැ. අපිට කිසිම ගුණයක් අපි එන්නේ අලවලා තියෙනවා. මොකද මෙහෙම කියනවා මෙහෙම කියනවා කියලා අපි සම්මත කරගෙන තියෙනවා. ඒ සම්මතයේ විදිහට අපි ඒවත් සංඥා දාන කතා බහ කරනවා. මේ සංඥා ටික අපි එළවලුවලින් පදතුලින් පාස්තුලින් අයින් කළා නම් මෙතන තියෙන්නේ මොකද්ද? අපි බස්සදයක්වත් සුද්ධත්ත කියන්නේ දෙකේ කියලා පොදු කරගන්න මේ පොදු කරලා යන්නේ කියන අතර කිසි ටිකක් ගෑවිලා. අර තනින් බස්සදේ කියලා දෙනවා. එතන තියෙන්නේ කිසි ටිකක් පමණයි. ඒක දෙකේ ගෑවිලා තියෙනවා. ඒක නරඹත් අට්ටටි කියලා දෙන්නේ ඒක එක එකට එක තියෙන එක කියලා ගණනක් ඉගෙනගන්න. මේ ගණන මේ කීයට ආකාරය අපි හදලා බිඳලා විශ්ලේෂණය කරලා පතරවා හදලා බැලුවොත් එහෙම ඒක නැත්නම් මොබත්ට යටත් නැන්නේ මේ පිටි පිටි සමහන් පිටි පිටි කොටස් තමයි තියෙන්නේ. ඒ විදිහට මේ දෙකෙන් දැනගන්න දානවා. සොන්න අපිට පොත කරලා නැත්නම් පිටි කරලා උත්පත්තියට පත් කරලා පිටින් දකින්නට පුළුවන් ප්‍රඥා එකකින් වෙනස් කරන්න පුළුවන්. මේ විමසන විට මේ කියන සංඥා එකක්වත් නැහැ. කියනවා. කියන සංඥාවක් නැහැ, ඕනේ කියන සංඥාවක් නැහැ, පරිසර කියන සංඥාවක්. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන තියෙන පතරේ දහස් වර්ෂය, ආසන දහස් වර්ෂය, පොඩි දහස් වර්ෂය, ආයෙ දහස්. මේ බත් දෙයන අපි කතා කරනවා නම් සිතුවා මේ කියන පතරේ දහසේ ඒකේ රක්ෂණය කරන ගතිය, සීගේ දහසේ ඒකේ තියෙන වස්තුව ගතිය, ආපෝ ගතිය, ඒ බත්කේ තියෙනවා කියන්නේ දැන් අපි බත්කේ දෝරුවක් තමයි සීගේ ගතිය නැහැ, නැහැ කියලා. අර තුන් කිසි ගතිය තමයි වායෝ දහසේ. මේ විදිහට දහසක් ආකාරයේ දෙකින් නේද මේ කතා කියන්නට පුළුවන්. මේ දවස් හතරේ අපි පටන් ගත්තා ආකාරයට දෙකේ වායෝ කියන නම් දාරක් නේ. මේ නමුත් අපේ සිතුවිලි කියන සංඥා පමණයි. ඒක ඇත්ත වශයෙන්ම පදවි ධාතුව කියන කෝණයෙන් තමයි ආපෝවාදික ධාතුව කියන කෝණය සිතතල පවතින සංඥාව. මේ සංඥාවත් අපලයන් කරන සංඥාවක් කරනවා. ඒකකට කියන්නේ මොකක්ද පිළිගන්නේ? අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන වචන දැන් නැහැ. ඒවට සංඥා නැහැ. එහෙම නම් කියන්නේ හැම වෙලාවෙම ඇතුලේ නැති වෙන යන යම් කිසි මූල ධාතු කොටස. සියා මාත්‍රයක්. දැන් මෙතන මේ මූල ධාතුව තියෙනවා. පස්සේ නැති වෙනවා. දැන් මොකක්ද? මේ නෝතන් බහමහා රෝධෝ නැති වෙන නැති වෙන ක්‍රියා මාත්‍රයක් මෙතන තියෙනවා කියන සංඥාව පොදුසිතට ලැබෙනවා. මේ බහමහා නැති ක්‍රියා මාත්‍රයක් කියන සංඥාව අපි සිදුන්නේ නැහැ. ඒක ප්‍රයෝග කරනවා දෙකේ. ඒකකට කියන්නේ මොනවද කියන්නද කියලා මෙතන නෑ. ඒකට අපි මේ සංඥාවක් කියන්න මොකක්ද කියලා නම් බලන්නේ. නිරන්තරයෙන් නැතිවෙන නැතිවෙන ධාතු ක්‍රියාමාත්‍රයක් කියන සංඥාව වයින් කරන අපට තේරෙන්නේ මෙතන මම අදහන්නේ කියන හැඟීම. ඒකම සංඥාවක්. මේකත් සමාගයේ පිටුල සංකීර්ණ සංඥාවක් නේද කියලා ඒ සංඥාවක් අපි වයින් කළොත් ඒ පූජා කරපු සෑම වස්තුවක් මා අරමුණු කරලා අපගේ පිටේ පරම ස්වභාවයට පත් කරගන්නවා. මේක දානය දෙනවට දාන වස්තුව සෝමයේ වශයෙන් දක්වන ආකාරය. එතකොට ඒ සත්‍යකෝටික ශූන්‍යතාවය ඉතින් අපිට සමාධිය දැක්කම දානෙ දෙන්න අපේ සංයතාවයේ පස්සෙන් ශූන්‍යතාවයේ එක ආකාරයකින් දකින්නට පුළුවන් ඒ දෙකේ ඒ වගේම ඒ දෙන්නම දාන වස්තුවම ආකාරයෙන් ශූන්‍ය වශයෙන් දක්වන්න ගන්න පුළුවන්. ඊළඟට දානෙ කිසිදක් නැහැ. බුදු කෙනෙක් වුණත් පසු බුදු කෙනෙක් වුණත් රහතන් වහන්සේ කෙනෙක් වුණත් කවරෙක් වුවත් දෙත්තනේ වුවත් පුදිනේ වුවත් ඒ සංගතයේ වස්තාවන පුවා මේ දානය පිළිගන්නේ අමතකවක් අම්පවරක්වත් නෙමෙයි පංචස්කන්ධයමම දානය දීමේදී සමාධිය පිටත සමාධිය පංචස්කන්ධ ලෝකයේ ප්‍රාත්මක වූ අසීනයි දානය පිළිගන්න අය කියලා පවතින ඒ වෙන පංචස්කන්ධ ලෝකයම අන්තිපස්සම ඒවත් වේදනා සංඥා සංකාර විඥාන කාරෝප ස්කන්ධ ධර්ම පහේ ඇතිවීම නැතිවීම යාම හැර දානය පිළිගත් කෙනෙක් සත්‍යවත් වෙනවා දානය පිළිගත් විදිහට නැහැ පස්සේ කෙනෙක් නැහැ රහතන් වහන්සේ කෙනෙක් නැහැ පස්සේ කෙනෙක් නැහැ නමුත් අපි සම්මුතිය පිළිසලා ඒ විදිහට කතා බහ කරනවා ඒ විදිහට කටයුතු කරනවා. ඒකෝට සමාජයේ පැත්තෙන් ශූන්‍යතාවයේ සමාජයේ පංචස්කන්ධයේ පස්සේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයෙන්ම ධානයේ පිළිගත් අය ශූන්‍යතාවයකට පත් කරගන්නට පුළුවන්කම සමාජයට දෙන්නට ඕනේ. ඊළඟට ඒ දානීය දීමෙන් ලැබෙන ප්‍රතිවිපාක අනාගතයේදී පෞද්ගල භුක්තිය දෙන්නේ. දැන් Taman දානිය දුන්නා මගේ ප්‍රතිපත්තිය මානෙක විපාකපත් අනාගත බවවලදී මේ ආකාරයෙන් අත්දැකීමා කියන හැඟීම බොහෝ අයගේ සිතට ඉදෙනවා. ඇත්ත වශයෙන්ම මේ දානයේදී නෝකී මා එන්නේ ප්‍රකාශ කළා පංචස්කන්ධ දානයේදී ඇති නැති යන හැර මෙතන දානයේදී කෙනෙක් නැහැ කියලා. නමුත් මෙතන බොහෝ දෙනෙක් මම දානය දුන්න මන්දිර දානය මන්දිර කමේ කර්මයේ ආදී වශයෙන් මේපත් කරන අවිද්‍යාව දැකගෙන ඒක නිසාමයි අවිද්‍යාව පත්‍ය සංඛාරයෙන් අවිද්‍යාව නිසා පිසුස්සත් වෙන පිසුස්සත් වෙන්නේ ඒක අපිට හරියට තේරුම් ගන්නට පුළුවන් නම් මේ දානයේ දීමේදී පහළොනේ පංචස්කන්ධ ධර්මයේ ඒ හර අනුකූලව නැතේ කියලා ඒකෝදී අපිට තේරෙනවා අපි කරේ මොකද්ද රූපං රූපස්ථාය සංකතං අபிසංකරම් දීලා දැනම් වේදනාස්ථාය සංකතං අபிසංකරම් දීලා කන්නා සංඥාස්ථාය සංඛාරය සංඛාරස්ථාය විඥාන විඥානස්ථාය මුල් දෙක අනෙක් කොටස් අපිට කියන්නත් පුළුවන්. මේ මිනිස්සු සමා කියලා උදාගෙන නැත්නම් රූපේ මගේ ආත්මය කියලා උදාගෙන රූපේ පාදාන කරන රූපේ රූපං රූපස්ථාය සංකතං සංකෝලිනී සංස්කාරයක් කියලා හිතනවා. වේදනාවත් ඒ ආකාරයෙන් ග්‍රහණය කරගෙන වේදනස්ථාය සංකල්පයන් සංකල්පින සංස්කාර ගන්න වේදනාව සඳහා රැස් කරන්නේ සංඥාවටත් එහෙමයි සංස්කාරවලටත් එහෙමයි විඥානවලටත් එහෙමයි. අපි රැස්කලේ කුමක්ද පංචස්කන්ධ බලන්නේ. මේ හොඳට අපි රැස්කලේ පුසල්කලත් අපසල්කලත් අවකල්පලත් පංචස්කන්ධ ධර්මයන්. ඒ රැස්කලේ පංචස්කන්ධ ධර්මයන් නම් විපාක වශයෙන් ලැබෙන්නේ අර වපුර පුදේට අනුව තමයි අත්‍යන්න ලැබෙන්නේ. සංස්කන්ධ ධර්මයන් දක්වන අපට අත්දැකීම ලැබෙන්නේ සංස්කන්ධ ධර්මයන්. රූපයන් රූපස්වය සංස්කන්ධ අත්සන් කරන්නේ රූපයේ දීක රූපය උපාදාන කරගෙන රූපයේ තුලසිතගෙන රූපය මම කියලා හිතාන රූපය මගේ කියලා හිතාන රූපස්වය සම්පතන රූපයේ තීසන සංස්කාර රැස්වීමක් සිදුවන්නේ. ඒ වගේම වේදනාව කුණිකන සංස්කාර රැස්වීමක් සිදුවන්නේ සංඥාව පුරුෂම සංස්කාර පුරුෂම විඥානයේ පුරුෂම මෙවැනි කුසල කුසල සංස්කාරයක් වීමක් සිදුවන. එහෙමනම් ඒකේ විපාක වශයෙන් අනාගත භවවලදී ප්‍රතිනි ඔය කියන පංචස්කන්ධ ධර්මයි. ඒකයි අපි කාමාවච කුසල කරපුවාම කාමාවච ලෝකවල විපාක වෙනවා කියන්නේ. රූපාවචර කුසල කරපුවාම රූපාවචර කුසල වල විපාක ලැබෙනවා. අපි තම රූපේ ඉක්මල අරූපාවචර කුසලයක කරපුවාම අපි අර රූපන් රූපස්කාර සංකතන් අපි සංකල්ප කියන කැලල අතහැරලා ඉපදෙනවා. ඒක නිසා වේදනා සංඥා සංකාර විඥාන කියන අරූප ධර්මයන් සීතල කටයුතු කරන නිසා අරූප දෝකවල ඒ ආකාරයෙන් සංඥාන් විපාකයෙන් ලබා දෙනවා. ඒක නිසා මේකේ විපාක විඳින්නේ කවුද මෙන්න සංකප්ප හොඳ ධර්මයන් ඇති වෙන යාම තමයි කියන පැහැදිලි අවබෝධය දක්න විට ඒක අසත් ඒවා අවතහරි අනාගත භවයේදී මේ දානීය පුණ්‍ය කර්මයන් ලැබෙන විපාක සත්‍ය අර්ථකථන මමුත් නැතේ අත්දැකීමේ ආඥාවක් නැතේ අත්දැකීම ජීවිතයක් පොත්පත්කෝ කියකෝ කුණ්‍යකෝ කුණ්‍යකෝ දක්නට නැතේ නෝතියදෝම ගන්න උදාසක් අද මෙන්න දැන් මේ වර්තමාන කාලේ පාවිච්චින පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම නැතිවීම යන්නාසේ ඒකට මතු අනාගතේ පහළ වන ඒ සියලුම පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම ප්‍රයත්නෙන් නැතිවීම ගැන ධර්මහාරය අනුකූලව නොනියෙන්නේ නැහැ කියලා කියනවා මෙන්න මෙහෙම ඇති වෙන එක ඒ ඇති වෙන සෑම පංචස්කන්ධ ධර්මයක්ම ඇති වී නැති වී ගියාට පස්ව ඇති වී පවතින විට මමයි මගේ ආඥායි කියා ගත්තාට ඒ ආකාරයෙන් මුතුන් ගියාට පස්සේ මම මගේ කියලා ගන්නට කිසිවක් හේතුවන්නේ නැහැ නේද කියන හරි අවබෝධයේ පැහැදිලි ප්‍රත්‍යක්ෂ වැටහීම තමයි සිත තුළ ඇතිවෙන විට අනාගත පංචස්කන්ධ ලෝකයේ ශූන්‍ය වශයෙන් දැක්වෙනවා. මෙන්න මේ විදිහට සත්පුරුෂ සෝමකාරයකට සුපර්පත් කරගන්න පුළුවන්. සමාධිය පැත්තෙන් දාන වස්තුව පැත්තෙන් පිළිගන්න ගන්න සංස්කාරයේ පැත්තෙන් අනාගතයේ විපාක දිනන ආකාරයට මෙන්න මේ ආකාරයෙන් සෝතිතාවයට පිළිතුරලා ඒ ධම්මපිටකේ දානයක් දෙනවා නම් මේ මහායාන පොත්වල දක්වා තිබෙනවා ඒකෙන් ලැබෙන විපාක ශක්තිය මෙතෙකේ කියා කියන්නට බෑ ඒක සම්පූර්ණ සත්‍යය කියලා මානසිකාර්ථ කරන මොකද මේ සතුටෝටි ශූන්‍යතාවයට පිටපත් කරගත්තාම යම් තව සත්‍යකාරයේ කියනවා නම් ඒ කාර්යයට ශූන්‍යතාවය කියනවා කෙලවරක් පහක් මුලක් බන්නන්නේ නැහැ. යක් උත්තර ඈතට ඈතට ඈතට ගියා. ආලෝක වස්තුවකින් නැන්නත් යන ඈත අපිට කොච්චර දුරට ගියත් ඒ සියල්ලම ශූන්‍ය දර්ශනයකයි පස්සන්නේ. එතකොට ඒ සංසාර විස්ස ශූන්‍ය පස්සේකට සුද පස්සනෙට ඒ සුසර සංකේ ඇත්ත වශයෙන්ම අසීමිත දී විසමයි. ඒකෙන් ලැබෙන උපාසකත්වය මෙතකේ කියා කියන්නට නැහැ කියන විසමයි. මොකද ඒ සංසාර අවබෝධයක් ඒකෙන් දැන් කරන්නේ. එනිසා මේ සතුටෝත්ක ශූන්‍ය කාය අපගේ ආපස්සට කරන තුන මේ පුස්තක උසස් ධර්මයක් වශයෙන් මා කරනවා. බොහෝ සමහර අය දෙනකොට සීක දෙනකොට මම කියලා දුන්නා ඒ අය මිනිසුන් අත්දැකීම් ලැබුවා. එම නිසා මම භාවනා කරන විදිහ විශේෂයෙන්ම තිබුණා කරගත් ඉතින් කියන උත්සාහයන් ගන්න කිරි. එම නිසා මේ කියපු කරුණු ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන අසව සිත සමාධිමත් කරගෙන ඉස්සරහ මේ කියපු කරුණු නැවත නැවත දුන්න කරන නිසා බලන්න. ඒ වෙනස නිසා බලන්නට ඔය කියන ආකාරයෙන් යම් කිසි විශ්වකෝණයේ තත්ත්වයකට බඳු මුළු ලෝකයේ යන්තා සංස්කාර ධර්මයක් නම් මේ සියලුම සංස්කාර ධර්ම නිවිග සිටවක් නැතිගේ අභියපාතයක් දම තත්ත්වයකට පිටපත් උපද මෙන්න මෙහිදී සමාජයේ සුතහැර මෙතන වෙන මොනවද කියන්නේ කියලා විමසනවා කරන්නේ සමාජයේ තුන් දැනුම මාත්‍රයක් කියනයි දැනුම මාත්‍රය දෙකක් වශයෙන් ලෝක දහතුනේ මගේ ආත්මය කියලා අස්මානය කියන යන්තික ගැන දැනී සිටිනවා. නැත්නම් සංස්කාර දෘෂ්ටියට පුරුදුයි කරනා මේ සදාකාලික ආත්මයන් ඇතේ කියලා. මේ අස්මානය හෝ සංස්කාර දෘෂ්ටිය හෝ දැනී සිටින පස්සේ මෙන්න මේ කියන දැනීමේ පමණ වේද දැන් සිද්ධ වෙන්නේ. ධම්මයේ මේ දැනීම නිරුද්ධ වී ගියා නම් මෙතන සංස්කාර දෘෂ්ටියට පිළිගන්නට දැනගොත් නෑ. මේ එදෙන්න ඒක යහා ගැඹුරු අවබෝධයකින් නැතුව ඒ සින් දැනීමත් වහා පහනක් නෙවෙයි විද්‍යාවේ නිවියාමක් දැකීම තුළින් කිසිවක්ම නැති තත්ත්වයකට පිටපත්ව අත්මානය කියලා ගන්නට මම කියලා ගන්නට මගේ කියලා ගන්නට ආත්මය කියලා ගන්නට මොකද්ද මෙතන ශේෂවන්නේ කියලා පැහැදිලි වෙනසම සමාස්පත්ත කරවන්න වෙනවා. ඒක විදිහම සමානයි කියන්නත් පුළුවන් වෙන්නේ. මේක තමයි මේ භවනාවේ සමහර විට ඒක කෙරවල නොවන්නට පුළුවන් මොනවාද කවකට කරන්න කියන්නත් පුළුවන්. මේ උපදේශනාවේ ප්‍රශ්නාව මත සමාධි මට්ටම මත අවබෝධ වෙන අවබෝධ වීමක් නමුත් ඒකම කෙලවරයි කියලා අපි කියන්නේ මොකද සමහර විට මේ ආනාපානකදී වත් කෙනෙකුගේ සිතට අවබෝධයක් හැඟීමක් ගන්න පුළුවන් මේක තමයි කෙලවර කියලා මොකද ඕනෑමකට කරන්නට කිසිවක් නැහැ කියලා අවබෝධයක් ඇති නෙවි නාපරණ ඉස්සත්හාති පදානාති කියන බුදුහාමුදුරේට මේ නිමාත කරන්නට මොනවද තියෙන්නේ මොන ධර්මයක්ද වෙනස්න්නේ මොන රූපයක්ද තමාට මොන අනිත්‍යයක් නැහැ දුක් වශයෙන් හරි අනාත්මයක් නැහැ චතුරාර්ය සත්‍ය වශයෙන් හරි දකින්නට තියෙන කිසිවක් නැහැ මොන නාම ධර්මයක් මොන දකින්නට කිසිවක් නැහැ එහෙමනම් මොකක්ද මෙතන කියලා තියෙන්නේ මොකක්ද මෙන්න මේ පරම ශෝන්‍යතාවය පවා මාතුවා ඒක අවසාන නෙමෙයි කියලා මේ පරම ශෝන්‍යතාවය අත්දැකීමේ කවුද කියලා නුවණින් දෙනසනට වඩා කවුද මේ පරම ශූන්‍යතාවය රැස්දක්වන්නේ? මෙන්න මේකට නිසි පිළිතුර ලැබෙන එක සමාජයේ අනිත්‍යය ඉදවනවා ඇති. හොඳයි එතකොට අප මේ දක්වා කියපු කරුණවලින් මේ පසු කියපු කරුණ පිට බොහෝ දෙනෙකුට නිරෝධෙන්නට ඇති. අපි කෙසේ වෙතත් ඒ සම්බන්ධ ගැන සාමාන්‍යයෙන් කරලා කියන්නම්. කෙටි කරලා අපි දානයක් දුන්නාට පස්සේ ඒකෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය ලෞකිකව සම්බන්ධ ලබා ගැනීමට පමණක් සලස්වන නිසා මොනවාද බැලුවෙන්නට ඒකේ වේදන ආකාරයෙන් පස්වේස්තාවක් කරේදී මොන මොන තුනක් කලේ තියෙනවද ප්‍රකාශ කරේ. ඒ මොන දෙනතුන් කලේ ප්‍රකාශ රාශිය ප්‍රකාශ කළා මේ නිමිති අද ප්‍රකාශ කරේ මේ ශූන්‍යතාවයෙන් දකින්න පස්වේස්තාවක්. ඒදී හතර ආකාරයෙන් දකින ලබන ප්‍රමුඛතාවය සමාධිය පැත්තෙන්, ධම්ම වාස්තුවේ පැත්තෙන්, පිළිගන්න තැනක් කාර්යය පැත්තෙන් සහ ඒ වගේම අනාගතයේදී මේ ඵල විපාක අත්දැකීම සංස්කාරයේ පැත්තෙන් මෙන්න ආකාරයට පිටපත් වූවත් පසුව පරම සෝනත්යේ පිටපත් වූවත් එන ඒ ශූන්‍යතාවයේ පවත්නා දෙන්න පව අනිත්‍යමාත්ම දක්න වශයෙන් අවබෝධ වූ ඒ සියල්ලම නිමියන තත්ත්වයක් තියෙන්නේ හේමින් යන තත්ත්වයක් ඇතුළේ මේ නිවාම කවුද අත්දකින්නේ කියලා හරියට සීමා කරන විට ඒකට නිසිසුතර ප්‍රඥාව තුළින් ලබා දුන්න සමාධිය තුළින් ලබා දුන්න එය භාවනාවේ කරගන්න මේකයි මේ දක්වා කතාවේ ප්‍රතිස්ථාපනය. සෝ දීපකතනේ අද ප්‍රකාශ කරන මේ දානෙදීම ආනිසංස වේදා සූත්‍රය පාදක කරන ඒ වේලාම් භාෂණය ඒ සාවිකාල මහා විශාල පරිත්‍යාගය දාන පරිත්‍යාගයක් කළා ඒ සෑම දාන ප්‍රමාණයකට වඩා ඉතා උසස් තුනක් සෝවාන් වූ එක්කෙනෙකුට උත්සාහය වේලා පූජා කරන අත්තර ගන්නට පුළුවන් නෑ කියලා එක්කේ සෝවාන් වූ කෙනෙකුට උත්සාහය වේලා දෙන්න පුළුවන් පුණ්‍ය කර්මයක් වඩා දෙන්නේ කියලා අපි කතා කරනකොට ඒකේ වැඩි දියුණු පුණ්‍ය කර්මයක් ලබනවා කියලා එහෙනම් දැන් කල්පනා කරන්න. අපි මේ විදියට අතිස්පාර මහා පුණ්‍ය සංගය දැන කරන ආකාරය දානමය පුණ්‍ය කර්මයේ අවස්ථලා. ඒ වගේම ශූන්‍යතාව සත්සංගිතෝ සම්මත පත්සංගිතෝ දානයකට හැම පන්දුමකට අවශ්‍ය අවස්ථාව ලැබුණා. මේ අවස්ථා දෙකෙන් අපට අතිවිශාල පුණ්‍ය ශක්තියක් ලැබුණා. අපට මේ පුණ්‍ය ශක්තිය තුළින් අප බලාපොරොත්තු ආකාරයෙන් අමාමහා නිවන් සම්පූර්ණ කරගන්න ඉස්සන්නිට යන්නේ දෝෂ වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි කලින් තුන් දුන්නා ඒ දන් දීමේ කොටසක් ඒ අපනම් වීඩියෝ මාතාරයෝ මාතාට අපි මේ දන් මේ ඒකට ප්‍රකාශ කරන බොහෝ විදිහට මේ දන් තෝරන ගන්න හැකි නිසා ඒකේට අපි මේ දක්වා කරපු ඒ තැන්ට නම් නැවතත් ඒකට අපි යනවා ගම් කරනවා පැන් වදිනවා නම් පැන් වදන්න අවශ්‍ය වෙනවා අවශ්‍ය වෙනවා එහෙමනම් කල්පනා කරන්නේ මේ මාතාවට කියන අප අපේ යුතුයකමක් තුන ඇතුළු මාතාවට සම්බන්ධවන්නේ මේක මාතාවට කරන්නේ කියන නැවතත් අපි අනුමෝදන් කරනවා නැවතත් මේ සම්මෝදන් කරනවා මේ සම්මෝදන් වීම දෙන්නේ ඒකාන්තයෙන්ම දෙන්න ආන්තෝත්‍රය පුදා වේවා නිදිස්සාරණ යෝගී සාසුකත් සාමාමා හේමන්තසයිස්වා කියන ඉනයි දෙවියන් දෙන්න ආපාසත්තාට කියන දාසාවන ආපාසත්තාට කියන සාදුරාණන් සම්මෝදන්

මම කියන්නේ මම පහ Thank you. මේකයි අර පස්සේ කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ කියනවා දෙපැත්ත කැපෙන කඩුවක් යම් කිසි පුරුෂයෙක් කෙරෙන්න අතිනල්ලා මම නම් විකාරෙන්න නැවත අපරවන්න නැවත නම් නම් කියලා එනවා නම් ඒක කවදාවත් කරන්න බැහැ නේද? මොකද අතිනල්ලා නම් ආතත කරනවා මේ කුමාරයෙක් ප්‍රශ්න ඒක දිහා මේකට දෙලකට පත් වෙනවා සමාන දුපාවක් තමයි. අන්න ඒ වගේම මෛත්‍රී ධ්‍යාන සිත් නැති කෙනෙක් සිටිනවා නම් මේ ධ්‍යාන සිත් ධ්‍යාන සිත් දුරු කරගෙන සිටින කෙනෙක් සිටිනවා නම් ඒ ධ්‍යාන සිත් දුරු කරගත් තැනට යම් කිසි අමලකේ දෙල්ල මෙහාගේ සිටම සිත් ගන්න පාරට පාරට පීඩා කරන මානසික පීඩා කරන භාවනා කරන්න කියලා. ඇවිල්ලා කරදර පීඩා කරනවා නම් මේ අමනුෂ්‍යාන දුකකට රූපකට පත් වෙන අය ඒක නිසා පුළුවන් තරම් මෛත්‍රී භාවනාව දියුණු කරන්න දෙය ඒක තීසෝ විනිශ්චය බවට නැත්නම් ධ්‍යාන සිත බවට පත් ඒ අමතර පොළ සූත්‍රයේ ගලේ කියන දේන බව සූත්‍රයන්නේ දෙයක් වැඩිපුරම ඉස්ත්‍රීන් පවණක් නම් පිටින්නේ යන්නේ විතරයි ඉන්නේ පිටින්නේ නැත්නම් ඒකද පහසුවෙන්ම පොරොන්ට ඇතුල් වෙලා ඕනෑ දෙයක් කරන්න ඕනේ තමයි දැනගන්න පුළුවන් තියෙන්නේ මනසේ භාවනාව දිනු කරලා ධ්‍යාන කුබ්බවට පත් වෙනවා වශී කර නැති ලෝකාවචරයන් මහානිකම විශ්වකෝ විඥාකෝ බාහිරකෝ අවරකට හෝ ඒ විදිහට මානසික භාවනාවෙන් ධ්‍යානසික ප්‍රගුණ කරන වාසිය කරලා නැත්නම් අමනුෂ්‍යයන්ටයිව පහසුවෙන් පිට විශ්ිත ගන්න පුළුවන් මේ කායක පීඩා කරන්නට පුළුවන් මේ භාවනාව පලක් අපට ගන්න පුළුවන් මේ ආකාර පරිපූර්ණ ඇති කරන්නට පුළුවන් කියන සිතුවම්. ඒක තමයි උන්වහන්සේ සූත්‍රයේ ප්‍රකාශ කරන බොහෝ පුරුෂයන් සිටින ගෙදරක ඉස්සියුන් අල්පෝ ගෙදරකට කොහොමද මොළකට ඇවිල්ලා මම ඒ ඒක කියන පරිදි මොරකම් කරගෙන යන්නද බෑ ඒක පුරුෂය කොටස් තියෙනවා අන්න ඒ වගේම නයිසීතික ධ්‍යානාත්මකව වසීත වෙන සිටින කෙනෙකුට බොහෝ අමුත්‍ය ඇවිල්ලා පීඩා කරන විට කරදර කරන විට කරන්න දෙකන විට ඒක කරන්නට ලැබෙන්නේ ඒගොල්ලෝ අර පුරුෂය වැඩි දෙයකට යන්න පුළුවන් ඒගොල්ලන්ට පහක් නෙවෙන්නට බෑ පාස්කරන්න. ඒ නිසා මහන්නේ නම්බලා නැත්නම් මේකෝ විමසි භාවිතා භවිෂ්‍යති භෞතිකරණ කියලා දෙන්නවා කියලා මෛත්‍රී හේතෝ විමුක්තිය භාවිතා කරන්න දේ භෞතිකරණය කරන්න දේ නැත්නම්ට වඩන්නේ දෙන්නේ. ඒ නිසා මෛත්‍රී ගුණාන පිටින් සාමත්ම අවශ්‍ය වෙන ධර්මයක් මේ භාවනාව නිරුපක්ෂීව කරනවා. මම යන අවශ්‍ය වෙනවා නෙවෙයි මෛත්‍රිය අවශ්‍ය නැහැ මම යන්නට. මෛත්‍රිය නුදානන්න පුළුවන්. නිරුපක්ෂීව භාවනා කරන යන්නට මෛත්‍රී සාම සම්පන්නව අවශ්‍ය නැහැ.